පුණ්‍යානුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පවුලේ සෑම දෙනාට කායික මානසික සුවය නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ මානසික සතුට ඇති කර ගැනීම සඳහා බුදුදහමෙහි පෙන්වා දෙන දහම් කරුණු පැහැදිලි කර දෙමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේෙහිදී දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā akusala dhammā parihāyanti යතයිදම් භික්කවේ සන්තුට්ඨිතා මහණෙනි යම්කිසි ධර්මතාවයක් හේතු කොටගෙන නූපන් අකුසල් නූපදිනවා නම් උපන් අකුසල් ප්‍රහාණය වෙනවා නම් පරිහානියටපත් වෙනවා නම් මේ සතුට තරම් ඊට හේතු වෙන තවත් ධර්මයක් මම දකින්නේ නැහැ කියලා. සන්තුට්ඨස්ස භික්කවේ අනුප්පන්නාචේව කුසල ධම්මා uppajjanti uppannāca akusala dhamma parihayanti මහණෙනි සතුට යම් කෙනෙක් උපදවා ගන්නවද ඒ සන්තුෂ්ටිය නිසා එසේ සතුටින් එහෙම නැත්නම් මානසික සතුට ඇති තැනැත්තාට නෝපන්නා වූ කුසල ධර්මය උපදිනවා උපන්නා වූ අකුසල ධර්මය පරිහානියටපත් වෙනවා අහෝසි වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව මාතෘකා කොටගෙන අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මානසික සන්තුෂ්ටිය කොහොමද අපි ඇති කරගන්නේ? ඒ මානසික සතුට කවර ආකාරයෙන් අපි හඳුනාගත යුතුද? ඒ වගේ මේ මානසික සතුට අපට කුසල් දහම් උපදවන්නටත් අකුසල් දුරු කරන්නටත් මෙලොව පරලොව යහපතටත් කොහොමද උපකාර වෙන්නේ කියන මේ කාරණා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු මූලික වශයෙන්ම අපි තේරුම් ගන්නට ඕන මේ ලෝකයේ සෑම සත්වයක්ම සුවෙන් සහ සතුටින් ජීවත් වෙන්නට කැමති. සුවෙන් සතුටින් ජීවත් වෙන්නට කැමති වුණාට හැම සත්වයෝම අපේක්ෂා කරන සුවය සහ සතුට ඒ අයට ඒ අපේක්ෂා කරන ආකාරයෙන්ම ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙකුට කලාතුරකින් ඒ අපේක්ෂා කරන විදිහට යම් යම් අවස්ථාවල සුවය සතුට ජනිත කරගන්නට පුළුවන්. නමුත් ඒක හැම විටම පවත්වා ගන්නට පහසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ සුවය සතුට ඇතිවීමේ හේතු ප්‍රත්‍ය මොනවද? ඒ හේතු ප්‍රත්‍ය මතු කරගන්නේ කොහොමද? ඒවා නඩත්තු කරගන්නේ කොහොමද කියලා දැනුම නැතිකම දන්නා අයට උනත් ඒ පිළිබඳ පැහැදිලි වැටහීමක් නැතිකම වටහාගත්තු අයට උනත් ඒ පිළිබඳ නිවැරදි පුහුණුවක් නැතිකම. එහෙමනම් අපි යමක් ප්‍රගුණ කරගන්නට නම් යමක් සාර්ථකව સિદ્ધ කරගන්නට නම් එය දැනගන්නටත් ඕන ඒ පිළිබඳව හොඳට හිතලා කල්පනා කරලා වටහා ගන්නටත් ඕන. ඒක භාවිතයට ගනිමින් ප්‍රායෝගිකව පුහුණු කරන්නටත් ඕන. මේ අවස්ථා තුනම අපිට සාර්ථකව સિદ્ધ කරන්න පුළුවන් නම් තමයි අපිට යමකින් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ යම්කිසි ධර්ම කාරණයකින්. එහෙම නැතුව මේ කරුණු දැනගත්තාය කියලා කෙනෙකුට හිතේ සතුට පවත්වන්නට බෑ. දැන ගැනීම කියන්නේ සුත්තමය ඥානය. ඊට පස්සේ ඒවා ගැන හොඳට හිතලා කල්පනා කරලා තේරුම් ගන්නට ඕන මොකක්ද සතුට කියන්නේ සතුට ඉපදීමේ හේතුප්‍රත්‍ය මොනවද ඒක උපදවා ගන්නා ක්‍රමෝපායන් මොනවද කියලා හොඳට හිතලා කල්පනා කරලා වටහා ගන්නට ඕන. ඊට පස්සේ ටිකෙන් ටික ඒවා පුරුදු පුහුණු කරමින් සතුටට බාධා කෙරෙන කරුණු දුරු කරමින් සන්තුෂ්ටි ඇති කෙරෙන කාරණා අවදි කරමින් ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් ගොඩනගමින් අවශ්‍ය මොහොතේ සතුට පවත්වා ගන්නට මනස පුරුදු කරන්නට ඕන. මේ කියන සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියන මේ අවස්ථා තුනම සම්පූර්ණ වෙනකොට තමයි අපට ඒ ධර්ම කාරණයෙන් નિවරදිව ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඇසූ පමණින් සිතූ පමණින් අපට යමක් සඵල වෙන්නේ නැහැ. එතකොට සතුට ඇති කර ගැනීම පිළිබඳව බොහෝ දෙනාට ඕනකමක් තියෙනවා. හැම දිනාම පාහේ කතා කළොත් එයයි සතුටින් ඉන්න කැමැති බවක් පෙනෙනවා. එහෙම තමයි සත්වයින්ගේ ස්වභාවය සුඛකාමානි. සැපය කැමති වෙනවා. ඒ වගේම සන්තුෂ්ටිය ඒ අයට ලොකු සහනයක් වෙනවා. එනිසා සතුටින් සුවෙන් ඉන්නට මිනිස්සු අපේක්ෂා කළාට ඒවා පිළිබඳව ඇතම් කෙනෙකුට අවශ්‍ය තරම් දැනුම ඇතම් කෙනෙකුට ඒවා පිළිබඳව කියවලා අහලා තිබුණා වුණාට ඒවා පිළිබඳව નિවරදිව වටහාගෙන ඇතම් කෙනෙක් අහලා කියවලා වටහාගෙන තිබුණා වුණත් ප්‍රමාණවත්ව ඒ සාධක ගොඩනගාගෙන හේතුප්‍රත්‍ය ගොඩනගාගෙන ඒක පවත්වා ගන්නට අවශ්‍ය පරිචය ඒ පුහුණුව ඒ කවර හෝ හේතුවක් නිසා ඒ අයට ඒ සතුට ජනිත කිරීමේ පවත්වා ගැනීමේ හේතු ප්‍රත්‍ය නැතිකමින් ඒ අය අපේක්ෂා කරන සතුට සුවය නොලැබී යනවා. ඒ මොකද මේ ලෝකේ සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් තමයි ජනිත ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් නැතිනම් අපේ ඕනකම තිබිච්ච පමණට අපට ඒ සහනය සුවය සන්තුෂ්ටිය ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් වර්තමාන ලෝකයේ අපට පෙනෙනවා ධනාත්මක චින්තනය පිළිබඳව හුඟක් වෙලාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙනවා ධනාත්මක චින්තනයක් අවශ්‍යයි ඒ ධනාත්මක චින්තනයක් තිබිච්ච පමණටම හැම දෙයක්ම ධනාත්මක වෙන්නේ නැහැ ඒ චින්තනය ධනාත්මක කරගෙන යමක් පිළිබඳව අපි උනන්දු වෙනවා නම් ඒකට අදාළ හේතු ප්‍රත්‍ය මොනවද කියලා සොයලා බලලා ඒවා ගොඩනගා ගන්නට අපි වෑයම් කරන්නට ඕනේ ඒ අදාළ හේතුප්‍රත්‍ය ගොඩනගන්නට බැරි වුණොත් අපිට ඒ පිළිබඳ ඕනෑකමක් තිබිච්ච පමණට අපේක්ෂාවක් තිබිච්ච පමණට උනන්දුවක් තිබිච්ච පමණටම අපට දේවල් සාක්ෂාත් කරගන්නට අත්පත් කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුට මේ සතුට පවත්වා ගන්නට පුළුවන් නම් ඒ සතුට නූපන් කුසල් උපදවන්නට හේතු වෙනවා. උපන් අකුසල් දුරු කරන්නට පරිහානියටපත් වෙන්නට මේ සන්තුෂ්ටිය හේතු වෙනවා. වෙනතුනේ අපේ සාමාන්‍ය ජීවිතේ උනත් අත්දැකලා තියෙනවා අපි නොසතුටින් ඉන්නකොට අපේ මනසේ නිරන්තරයෙන් පටිඝ මූලික මනෝභාවයන් තමයි මතුවෙන්නේ. පටිඝ මූලික කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. අරමුණෙහි ගැටෙන ස්වභාවය ශෝකය හැටියට දුක හැටියට පසුතැවීම භීතිය කෝපය ද්වේෂය නොසතුට නොමනාපය ප්‍රතික්ෂේප කිරීම අප්‍රියාව අකමැත්ත මේ නොයෙක් විදිහෙන් ඒවා මතුවෙන්නට පුළුවන්. එතකොට මේ සෑම දෙයකින්ම වෙන්නේ අකුසල් ජනිත වීමයි. යම් තැනක සතුට පවත්වා ගන්නට පුළුවන් නම් ඒ සතුට කුසල් උපදවන්නට හේතු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් හැම සතුටක්ම අපට කුසල් උපදවන්නට හේතු වෙන්නේ නැහැ. සතුට දෙආකාරයකින් බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ කවර ආකාරයෙන්ද සාමිස සතුට සහ निराමිස සතුට සාමිස සතුට කියලා කියන්නේ ලෞකික දේවල් සම්බන්ධව ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් සම්බන්ධව ජීවිතේ පවත්වා ගන්නට උපකාර වෙන සම්පත් පිළිබඳව ඇතිවෙනා වූ සන්තුෂ්ටිය තමයි සාමිස සතුට කියලා කියන්නේ. සාමිස සතුට කුමක්ද කියලා අට කතාවේ පැහැදිලි කරන්නේ සංකිලේසං වට්ටගාමි සුඛං සාමස සතුටෙහි ස්වභාවය තමයි සංකිලේසං ඒක කිලිටි වෙනවා ඒ වගේම වට්ටගාමි මේ සසර පැවැත්මට උදව් වෙනවා නිරාමිස සතුටෙහි ස්වභාවය තමයි නික්කිලේසං විවට්ටගාමි සුඛං එහි තියෙන්නේ නොකෙලසෙන්නා වූ ස්වභාවයක් ඒ වගේම නිවනට උපකාර වෙන ස්වභාවයක් ඒ නොකැලසෙන්නා වූ ක්ලේශයන්ගෙන් කිලිටි නොවෙන්නා වූ නිවනට උපකාර වෙන්නා වූ සන්තුෂ්ටිය හඳුන්වනවා निराமிස සතුටයි කියලා කෙලස් වලින් යුක්ත වූ කෙලසන ස්වභාවයෙන් යුක්ත වූ සසර පැවැත්මට උපකාර වෙන්නා වූ සන්තුෂ්ටිය සාමිස සතුටයි කියලා හඳුන්වනවා. එතකොට මේ සාමිස සතුට අපට ලෞකික දේවල් සම්බන්ධව ඒ වගේම ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු සම්බන්ධව ඉන්ද්‍රිය පිනවීම තුලින් භෞතික සම්පත් තුලින් දේවල් අත්පත් කර ගැනීම තුලින් ඒ කැමති දේවල් පවත්වා ගැනීම තුලින් ඉන්ද්‍රිය පිනවීම තුලින් අපට ඒ සන්තුෂ්ටිය ලැබෙන්නට පුළුවන් ප්‍රධාන වශයෙන් අපි මේ කියපු කාරණා ගොනු කළොත් අපට සාමිස සතුට ලැබෙන ක්‍රම තුනක් තියෙනවා කැමති දේවල් ලැබීම ලැබුණු දේවල් පවත්වා ගන්නට පුළුවන් වීම ඒ වගේම ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වලින් ඉන්ද්‍රිය පිනවීම කියන ඔය කරුණු වලදී අපට සන්තුෂ්ටියක් ජනිත වෙනවා. අපි කැමති දේවල් ලැබෙනකොට අපට සතුටක් ඇති වෙනවා. කැමති විදිහට දේවල් පවත්වා ගන්නට පුළුවන් වෙනකොට සතුටක් ඇති වෙනවා. ඒ වගේම ඇසට කනට නාසයට දිවට කයට සිතට අපි කැමති අරමුණු සමීප කරගෙන ඒවා විඳින්නට පුළුවන් අපට සන්තුෂ්ටියක් ජනිත වෙනවා. මෙන්න මේ විදිහට කැමති දේවල් අත්පත් කරගනිමින් ඒ අත්පත් කරගත්තු දේවල් පවත්වා ගනිමින් ඉන්ද්‍රිය පිනවමින් ඇති කරගන්නා වූ සන්තුෂ්ටිය සාමිස සතුටයි කියලා හඳුන්වනවා. ඒ සාමිස සතුට සංකිලේසං. එය කෙලෙසන ස්වභාවයෙන් යුක්තයි. එයිද ඒ සාමිස සතුටට කෙලස් මූලික වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම තෘෂ්ණාව මුල් කොටගෙන තමයි මේ සාමස සතුට ඇති වෙන්නේ. අපි දේවල් කැමති වුණොත් තමයි මේ කැමති වෙන දේවල් ලැබීම අපට සතුටක් වෙන්නේ. ඒ වගේම මේ කැමති වෙච්ච දේවල් ලැබුණහම ඒවා පවත්වා ගැනීම සතුටක් වෙන්නේ අපි ඒවට කැමති නිසා. ඉන්ද්‍රිය පිනවීමේදී සතුටක් ඇති වෙන්නේ ඒකෙන් අපි තෘෂ්ණා මූලික තෘප්තියක් ලබන නිසා. මේ විදිහට සාමිස සතුට කෙලස් වලින් යුක්තයි. ඒක කෙලෙසන ස්වභාවයෙන් යුක්තයි. සාමිස සතුටම ගත්තා වුණත් එය තෘෂ්ණා මූලිකව කෙලෙස් සහිතවයි ජනිත වෙන්නේ. ඒ නිසා එය නිවනට උපකාර වෙන්නේ නැහැ. එය සසර පැවැත්මට සහාය වෙනවා. ජීවිතයේ යම්කිසි සතුටක් විඳින්නට ආස්වාදයක් ලබන්නට එය හේතු වෙනවා. මිනිස්සු බොහෝ කොට අපේක්ෂා කරන්නේ මේ කියන සාමිස සතුට. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ සාමිස සතුට ජනිත වෙන මොහොතේ අපට තෘප්තියක් ආස්වාදයක් දැනුණා වුණාට එය කෙලෙස් සහිත නිසා යලි එය දුකක් බවට පීඩාවක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන් ඕනෑම මොහොතක අපි යම් කිසි දෙයක් කැමති වෙනවා නම් ඒ කැමති දේවල් ලැබෙනකොට අපට සතුට ඇති වෙනවා හැබැයි එයම අපට අහිමි වෙනකොට අපට එය ශෝකයක් දුකක් චිත්ත පීඩාවක් බවට පත් වෙනවා. ඒ වගේම අපි කැමති දේවල් ලබාගෙන ඒවා පවත්වා ගන්නට පුළුවන් වෙනකොට අපට සතුටක් ඇති වෙනවා. ඒ Taman කැමති විදිහට දේවල් පවත්වා ගන්නට බැරි වෙනකොට ඒ තනත්තාට එයම ශෝකයක් දුකක් චිත්ත સંతాපයක් බවට පත් වෙනවා. තමන් කැමති කැමති අරමුණු ලබාගෙන ඉන්ද්‍රිය පිනවන්නට අවස්ථාවක් ලැබෙනකොට අපි ඒකෙන් සතුටක් ලබනවා. නමුත් අපි කැමති විදිහට ඉන්ද්‍රිය පිනවන්නට අවකාශ නොලැබී යනකොට කැමති දේවල් ඉන්ද්‍රියන්ට හමු නොවෙනකොට අපට ඒකෙන් පීඩාවක් ඇති වෙනවා සන්තාපයක් දුකක් ඇති එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට දුක් පීඩා එහෙම නැත්නම් මානසික පීඩා ඇති වෙන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා අප්පියේහි සම්පයෝගෝ පියේහි විප්පයෝගෝ යම් පිච්ඡං නලභති අපි එහි සංපයෝගෝ කියලා කියන්නේ අපි ප්‍රිය නැති දේවල් මුණ ගැහිම. මෙතන ප්‍රිය නැති දේවල් කියන්නේ ප්‍රිය නැති පුද්ගලයෝ විතරක් නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට අපි මේක අර්ථකථනය කරගන්නේ අකමැති පුද්ගලයන් හමු කැමති පුද්ගලයන් හමු නොවීම කියලා පුද්ගල ස්වરૂපයෙන් තමයි අපි මේවා අර්ථකථනය කරගන්නේ. පුද්ගලයෝ පමණක් නෙමෙයි අකමැති අරමුණු අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ අකමැති අරමුණු. ඒක පුද්ගලයෙක් හැටියට හඳුනා ගන්න කෙනෙක් හෝ ද්‍රව්‍යයක් හෝ සිදුවීමක් හෝ අවස්ථාවක් හෝ මනෝභාවයක් හෝ කවර හෝ අරමුණු. අපි අකමැති දේවල්. ඉන්ද්‍රයන්ට අරමුණු වෙනවා අකමැති රූපයක් අපට පෙනෙනවා අකමැති ශබ්දයක් ඇහෙනවා අකමැති ගන්ධයක් අපේ නාසයට දැනෙනවා අකමැති රසයක් දැනෙනවා අපි අකමැති රළුපරළු ස්පර්ශයක් දැනෙනවා අපි අකමැති අරමුණක් නැවත නැවත මනසට අරමුණු වෙනවා ඒකෙන් අපට සතුටක් ඇති වෙන්නේ සුවයක් ඇති වෙන්නේ ඒක පීඩාවක් ඒක දුකක් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඒ අකමැති දේවල් ඉන්ද්‍රයන්ට අරමුණු වෙනකොට ඒක දුකක් වෙනවා ඇයි අපි කැමති දේවල් තමයි අපේක්ෂා කරන්නේ කැමති දේවල් බලාපොරොත්තු වෙන නිසා ඒ කාම ඡන්දය අපේ සිතේ තියෙන නිසා කාම ඡන්දය කියලා කියන්නේ කැමති දේවල් ලැබීමේ ඕනෑකම. ඒ කැමති දේවල් ලැබීමේ ඕනෑකම තියෙන නිසා අකමැති දේවල් ලැබෙනකොට අපට ඒකෙන් පීඩාවක් ඇති වෙනවා. ඒක තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ අර ප්‍රිය දේවල් නොලැබෙනකොට අකමැති දේවල් ලැබෙනකොටත් අපට පීඩාවක් ඇති වෙනවා ප්‍රිය දේවල් නොලැබී යනකොට ඇහැට දකින්න කැමති දේ අපෙන් ඈත් වෙලා යනවා තමන් කැමති පුද්ගලයා තමන්ට පෙනිපෙනී ස්පර්ශ වෙවි ඉඳලා ඒ පුද්ගලයා තමන්ගෙන් බැහැර වෙලා යනවා තමන් කැමති සිදුවීම තමන් කැමති දර්ශනය තමන් කැමති ශ්‍රවණය තමන්ගෙන් බැහැර වෙලා යනවා එතකොට ප්‍රිය අරමුණ අපට අහිමි වෙනකොට ඒක අපට පීඩාවක් ඇති කරනවා. ඇයි අපි ඒකට ප්‍රිය වුණු නිසා, අපි ඒකට කැමති වුණු නිසා. ඊළඟට යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං. යමක් ඉච්ඡති කියලා කියන්නේ කැමති වෙනවා. යම් පිච්ඡං නලභති. යමක් කැමති වෙනවද? එය නොලැබී යාම ඉච්ඡා භංගත්වයට පැමිණීමක් වෙනවා. චිත්ත පීඩාවක් වෙනවා. මෙය මෙසේ විය යුතුයි, මෙසේ විය යුතුයි කියලා අපි සමහර දේවල් සැලසුම් කරනවා. ස්වාමියා මෙහෙම කෙනෙක් වෙන්නට ඕන, බිරිඳ මෙහෙම කෙනෙක් වෙන්න ඕන, දරුවෝ මෙහෙම වෙන්න ඕන, පන්සලේ හාමුදුරුවෝ මෙහෙම වෙන්න ඕන, දේශපාලනඥයෝ මෙහෙම වෙන්න ඕන. එතකොට මේ විදිහට අපි පුද්ගලයන් සම්බන්ධව එක එක ආකෘති හදාගන්න. ඒ වගේම වැඩ කටයුතු සම්බන්ධව යම් යම් සැලසුම් හදාගන්න. යම් යම් ඉලක්ක හදාගන්නවා. ඒ විදිහට අපේ ජීවිතේ අපි යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා, කැමති වෙනවා. ඒ කැමති වෙන දේවල් ඒ විදිහෙන් සිදු නොවෙනකොට වෙනස් විදිහකට සිදු වෙනකොට අපට චිත්ත පීඩා ඇති වෙනවා, ඉච්ඡා භංගත්වයක් ඇති වෙනවා, මානසික ඝට්ටන ඇති වෙනවා, සිත් ඇවුල් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු තුනෙන් අපට පීඩා ඇති වෙනවා. නමුත් මේ කරුණු තුන අපේ හුඟක් වෙලාවට ජනිත කරගන්නෙම අර හිතේ සතුට, සැපය, සුවය අපේක්ෂා කරමින් තමයි අපි මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපට සතුට සුවය ඇති කරන දේවල් අපිත් එක්ක තිබිය යුතුයි කියලා හිතනවා. ඒවා පවත්ව ගන්න නඩත්තු කර ගන්නට අපි වෑයම් කරනවා. ඉන්ද්‍රිය පිනවන්නට අපි කැමති වෙනවා. ඒ ඒවා තුලින් අපි දීර්ඝ කාලයක් සතුට සොයන්නට වෑයම් කරනවා. එහෙම කරනකොට ඒ බාහිර ලෝකය තුලින් තමයි දැන් අපි මේ සන්තුෂ්ටිය ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. මේ සැපේ ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. ඒ බාහිර ලෝකේ බාහිර අරමුණු නිසා අපට යම් සතුටක් ඇති වුණාට බාහිර ලෝකයේ දේවල් වෙනස් වෙන හැම මොහොතකම අපේ සන්තුෂ්ටිය අපට අහිමි වෙනවා. එමනම් ලෝකේ බොහෝ දෙනාට සැපය සතුට ඕනේ වුණාට ඒ තමන් අපේක්ෂා කරන සැපය සතුට ඔවුන්ට නොලැබී යන්නේ කුමක් නිසාද? ඒ අය අපේක්ෂා කරන සැපය සහ සතුට ඒ අය බලාපොරොත්තු වෙන්නේ බාහිර දේවල් වලින්. තමන්ගේ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප වූ දේවල් නැවත නැවත ලබන්නට කැමති වෙනවා. ඒවා අහිමි වෙනවට කැමති නැති වෙනවා. ඒවා මෙසේ මෙසේ පැවතිය යුතුයි, දිගු කලක් පැවතිය යුතුයි කියලා හිතනවා. එතකොට ඒ ආකල්පයම තෘෂ්ණා මූලිකයි, කෙලෙස් සහිතයි. ඒ කෙලෙස් සහිත අපේක්ෂා බලාපොරොත්තු තෘෂ්ණා මූලික හැඟීම් තියෙන නිසා ඒ තනත්තා කැමති වෙන දේවල් ලැබෙනකොට සතුටක් ඇති වෙනවා කැමති වෙන දේවල් නොලැබී යනකොට දුකක් ඇති වෙනවා. අකමැති දේවල් සිද්ධ වෙනකොට දුකක් ඇති වෙනවා. අකමැති දේවල් සිදු නොවෙනකොට සතුටක් ඇති වෙනවා. ඉන්ද්‍රයන්ට ප්‍රේමනාප දේවල් ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට සතුටක් ඇති වෙනවා ඒවා අහිමි වෙනකොට දුකක් ඇති වෙනවා බලාපොරොත්තු වෙච්ච විදිහටම දේවල් සිදු වෙනකොට සතුටක් ඇති වෙනවා එහෙම නොවෙනකොට දුකක් ඇති වෙනවා එතකොට මේ සාමිස සැපය සාමිස සතුට අපි බාහිර ලෝකයක් එක්ක බද්ධ වෙලා තමයි භුක්ති විඳින්නේ. ඉතින් බාහිර ලෝකය කියලා කියන්නේ 100%ක්ම අපේ පරිපාලනයෙන් යුක්ත එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒතකොට හේතු ප්‍රත්‍යයන් වෙනස් වෙනකොට ඒවා වෙනස් වෙනවා. දැන් අපේ මනසවත් අපට ඕන විදිහට පවත්වා ගන්න බැරි නම් අපේ කයවත් අපට ඕන විදිහට පවත්වන්න බැරි නම් තමන් කියලා වෙන් කරගෙන ඉන්න මේ පංචස්කන්ධයවත් තමන්ට අනුකූල නැතිනම් අපි කොහොමද බාහිර පංචස්කන්ධයක් අපට කැමති විදිහට හසුරුවන්නේ අපි කොහොමද බාහිර කාරණා අපේ රුචිකත්වය අනුව නඩත්තු කරන්නේ පවත්වන්නේ එතකොට හේතුන් වෙනස් වෙනකොට ඒ ඵලය වෙනස් වෙනවා එහෙමනම් යම්කිසි කෙනෙක් මේ යථාර්ථය හේතු ප්‍රත්‍යයෙන් දේවල් හටගන්නේ කියලා තේරුම් අරගෙන ඒ සන්තුෂ්ටිය සුවය පහසුව පවත්වන්නට අදාළ හේතු ප්‍රත්‍ය හරියට හඳුනාගත්තොත් අපට එතෙක් ඒ දේවල් ගොඩනගාගෙන සුව විඳින්නට සතුටින් ඉන්නට පුළුවන් නමුත් අපි කොච්චර දේවල් ගොඩනැගුවා වුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලුම සංස්කාර ධර්මයන් එක්ක අනිවාර්යෙන් බැඳී පවතින ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණය. අපි මේ සතුට සුවය ලබන්නට අදාළ දේවල් ගොඩනැගුවා වුණාට ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා වහා බිඳී යනවා. විපරිණාමයටපත් වෙනවා වෙනස් වෙනවා. අන්‍යතා ස්වභාවයටපත් වෙනවා වෙනත් ආකාරයකට පරිවර්තනය වෙනවා. බාහිර හේතු ප්‍රත්‍ය නිසා. එතකොට ඒ හැම මොහොතකම අපේ සුවය සතුට බිඳ වැටෙනවා, කඩා වැටෙනවා, චිත්ත පීඩා ඇති වෙනවා, ඉච්ඡා භංගත්වයටපත් වෙනවා. එතකොට මේ විදිහට සාමිස සැපයම සාමිස සතුටම ජීවිතයේ එකම සතුටයි එකම සැපයයි කියලා හිතාගෙන ජීවිතය සතුටින් සැපෙන් ගත කරන්නට ඕන කියලා නිල මුදල් ගේ දොර ඉඩ කඩම් යාන වාහන වතු පිටි අඹදරු ආදී මේ සම්පත් ඒක රාශී කරගෙන ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප වූ ආරම්මණයන් ලං කරගෙන ඒවා බොහෝ වෙහෙස මහන්සි වෙලා නඩත්තු කරගෙන පවත්වාගෙන ඉන්ද්‍රිය පිනවමින් ඒ සාමිස සතුට දිගු කලක් පවත්වා ගන්නට උත්සාහ කළාට එය විවිධ හේතු ප්‍රත්‍යයන් නිසා වෙනස් වෙනවා. එය ක්ලේශයන්ගෙන් උත්පාදනය වෙන නිසාම එහි දාහයක් පවතිනවා. සුවයක් තියෙනවා. සතුටක් තියෙනවා. හැබැයි ඒ සුවය සතුට තෘෂ්ණා මූලික නිසා තෘෂ්ණාවෙන් ඇති කරන කම්පණය පීඩණය අර සතුටත් එක්කත් බැඳී පවතිනවා. ඒ නිසා සංකිලේසා මේ සාමිස සතුට කෙලසෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ ඒ නිසා. එතන සතුටක් තියෙනවා, සුවයක් තියෙනවා, ආස්වාදනයක්, වින්දනයක් තියෙනවා. තිබුණා වුණාට ඒක තෘෂ්ණා මූලිකයි, කෙලස් සහිතයි. ඒතර තෘෂ්ණාව ක්ලේශය යම් තැනක තියනවාද එතන යම් කිසි කම්පනයක් තියනවා දාහයක් තියනවා පීඩාවක් තියනවා අසහනයක් තියනවා ඇයි ඒ තෘෂ්ණාවෙන් ක්ලේශයන්ගෙන් සිත කෙලසන නිසා කම්පණයටපත් කරන නිසා ඒ නිසා සාමිස සතුට යම් කෙනෙකුට ඇති වුනහම ආස්වාදයක් සුවයක් වගේ දැනුණට එයින් අපේ ගතට සිතට යම් කිසි අපහසුතාවයකුත් යම් ප්‍රමාණයකට ඇති කරනවා යම් කම්පනයක් ඇති කරනවා ඒ කම්පණය හොතෙක්ද කියනවනම් අපි කැමති දේවල් ලැබිලා අපි අපේක්ෂා කරන විදිහට ඉන්ද්‍රිය පිනවන්නට අපට අවස්ථාව සැලසුණොත් ඒ තනත්තාට ඒ නිසා ලැබෙන සන්තුෂ්ටියක් තියෙනවා සමහර විට හැබැයි ඒ සතුට නිසාම ඒ තනත්තා නොසන්සුන් වෙන්නට පුළුවන් අපි කැමැත්තිම වෙන විදිහට අපේ බලාපොරොත්තු වෙන විදිහටම දේවල් ඉටු වුණා කියලා දැනගත්තු ගම අපට එකතන නිසල්මන්ව වාඩි වෙලා ඉන්න බැරි වෙනවා. අපට එහෙට මෙහෙට ඇවිදින්නට ඕන, උඩ පනින්නට ඕන, කෑ ගහන්නට ඕන, සමහරුන්ට හූ කියන්නට ඕන, සින්දු කියන්න ඕන, නටන්න ඕන, අනිත් අයත් එක්ක කියන්න ඕන. දැන් අර ගතේ තිබිය යුතු සංසුන් බව නැති වෙන. ඇයි ඒ සතුට නිසා? ඒ සාමිස සතුටෙන් ඒබඳු කම්පනයක් ඇති කරනවා. ඊට පස්සේ ඒක තවත් වැඩි වුණොත් ඒ මනුස්සයාට නිින්ද යන්නේ නැහැ, කෑම කන්න බෑ. ඇයි අර සතුට වැඩි වෙලා? සතුට නිසා කෑම කන්නත් බෑ. සතුට නිසා නිින්ද යන්නෙත් නෑ. ඒවම මතක් වෙනවා. දැන් කොහොමද මේ අර තෘෂ්ණාව සහ ක්ලේශයන්ගෙන් සිත කම්පණයටපත් කරන්නේ? ඊළඟට ඒ සාමිස සතුට තවත් බරපතල විදිහට මතු වුනොත් ඒ තනත්තා එකවරම සිහිසුන් වෙන්නට හෝ මියන්නට උනත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරු කියන්නේ හෘද රෝග වගේ රෝග පීඩා ඒ වගේම අධිරුධිර පීඩනය වගේ තියෙන අයට දුක බරපතල විදිහට ග්‍රහණය කරන්නටත් එපා. ඒ බඳු අවස්ථා සලස්වා ගන්නට එපා. ඒ වගේම අධික විදිහට සතුට සන්තුෂ්ටිය ඇති වෙන දේවල් වලට මුහුණ දෙන්නට පසුබිම හදා ගන්නටත් එපා. අධික දුක, අධික සතුට දෙකම යම් කම්පනයක් ඇති කරනවා. ඒන් ඇති කරන ක්ලේශ කම්පනය සිත කම්පණය කරලා පමණක් නවතින්නේ නැහැ. ගතත් කම්පණය කරනවා. ඒ නිසා තමයි අපිට අර අධික සතුටක් ඇති වුනහම එක තැන වාඩි වෙලා ඉන්න බෑ එහාට මෙහාට ඇවිදින්නට ඕන අනිත් අයත් එක්ක කියන්න ඕන hina වෙන්න ඕන උඩ පනින්න ඕන කෑ ගහන්න ඕන හූ කියන්න ඕන සින්දු කියන්න ඕන නටන්න ඕන ඒනොත් ඒ ඒ ආවේගය පිට වෙන්නේ නැතිනම් ඒ තනත්තා සිහිසුන්ව ඇදගෙන වැටෙන්නට පුළුවන් එහෙම නැත්නම් මරණයටපත් වෙන්නට පුළුවන් ඒ තරම් කම්පනයක් ඇති කරනවා මේ සාමිස සතුට විසින් ඒ නිසා සාමිස සතුට සංකිලේසං කෙලසන ස්වභාවයෙන් යුක්තයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එය ස්වභාවයෙන්ම කෙලස් නිසා තමයි ජනිත වෙන්නේ සන්තුෂ්ටි. එතකොට මිනිස්සු බහුලව ලෝකයේ සොයන්නේ මෙන්න මේ කියන සතුට, මේ කියන සුවය, ඉන්ද්‍රිය පිනවීමෙන්, තමන් කැමති දේවල් අත්පත් කර ගැනීමෙන්, ඒවා පවත්වා ගැනීමෙන්, බලාපොරොත්තු වෙන විදිහට දේවල් ඉටු කර ගැනීමෙන් ඒ ලබන ආස්වාදයේ සුවය තමයි ලෝකේ උසස්ම සතුට සුවය හැටියට හංගින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහි සතුටක් සුවයක් ආස්වාදයක් තියෙනවා. නමුත් එය තෘෂ්ණාව නිසායි හටගන්නේ. කෙලෙස් සමගයි හටගන්නේ. ඒ නිසා ඒ තෘෂ්ණාවෙන් ක්ලේශයන්ගෙන් සිත නිරන්තරයෙන් කම්පණය කරන නිසා දාහයක් ඇති කරනවා පීඩාවක් ඇති කරනවා සිත කෙලසනවා එය සිත විතරක් කෙලසලා කම්පණය කරලා නවතින්නේ නැහැ උත්සන්න වුණොත් ගතත් විනාශ කරන්නට ජීවිතේ පවා අහෝසි කරන්නට හේතු මේ සාමිස සතුටෙහි පවතින ආදීනවේ එහෙම නැත්නම් එහි හානිදායක පැත්ත ඊළඟට සාමිස සතුටෙහි තියෙන අනිත් දෝෂය තමයි ඒ සාමිස සතුට ලබන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන බාහිර අරමුණු හා බද්ධ වෙලා එතකොට අපි කැමති විදිහට ඒවා පවත්වා ගන්නට පුළුවන් වෙන තාක්කල් අපට සතුට සුවය පවතිනවා. හැබැයි ලෝකයේ දේවල් නිත්‍ය නෑ, සදාකාලික නෑ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒවා වහා බිදී යනවා, වෙනස් වෙනවා, විපරීත වෙනවා, වෙනස් අන්‍ය ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ தත්වයෙන් පරිවර්තනය වෙනකොට අර දේවල් සමග බද්ධ වෙලා ඇති කරගත්තු සන්තුෂ්ටිය දුකක් බවට ශෝකයක් බවට වේදනාවක් බවට චිත්ත පීඩාවක් බවට දුම්නසක් බවට එය පරිවර්තනය වෙනවා. ඒ නිසා සාමිස සතුට සාමිස සුවය නැවත දුක ඇති කරන්නට, දුම්නස ඇති කරන්නට, චිත්ත පීඩා ඇති කරන්නට, අසහනය ඇති කරන්නට හේතු වෙන කරුණක් කියන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය සංකිලේසක් කෙලෙසෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් Taman කැමැතිම කෙනෙක් Tamanට විවාහය සඳහා මුණ ගැහුනහම ලොකු සතුටක් ඇති ඒ තැනැත්තා නිසාම ජීවිතේ බොහෝ දුක් පීඩා විඳිනවා. ඇයිද? Taman කැමති විදිහෙන් පවතින තාක්කල් සතුටින් ඉන්නවා. හැබැයි Tamanගේ රුචිකත්වයෙන් ඔබට යනවා. Taman බලාපොරොත්තු වෙන විදිහෙන් නෙවෙයි කටයුතු කරන්නේ. දැන් මේ මුලින් හිටපු විදිහ නෙමෙයි දැන් වෙනස් වෙලා කියලා දැනෙනකොට Tamanට දුම්නසක් දුකක් වේදනාවක් ගැටුමක් නිර්මාණය වෙනවා. එතකොට Taman කැමති කෙනෙක් බිරිඳ හැටියට සැමියා හැටියට ලැබීම නිසා යම්තාක් සාමිස සතුටක් ලැබුවද ඒ තනත්තාගේ වෙනස් වීමෙන් එතරම්ම දුකක් ඇති වෙනවා. එහෙම වෙනස් නොවුනත් ඒ තනත්තා අභාව ප්‍රාප්ත වීමෙන් එතරම්ම ශෝකයක් දුකක් හටගන්නවා. එයි ඒ තනත්තා නිසා යම්තාක් සතුටක් ලැබුවා නම් සුවයක් ලැබුවා නම් ඒ හා සමාන මානසික දුම්නසක් චිත්ත පීඩාවක් අපට උරුම කරනවා ඒ සාමිස සතුට විසින්. එයිද භෞතික දේවල්, බාහිර දේවල්, හේතු ප්‍රත්‍යයෙන් ජනිත වුණු සංස්කාර ධර්මයන් හැමදාම එකම ස්වභාවයෙන් නিত্যව පවතින්නේ නැති නිසා, ඒවා අනිත්‍ය නිසා. දරුවෙක් ලැබුණහම Tamanට යම්තාක් සාමිස සුවයක් සතුටක් දැනෙනවද? ඒ දරුවාගේ වෙනස් වීමෙන් දරුවාගේ වෙන්ව යාමෙන් දරුවා Tamanට අකීකරු වීමෙන් දරුවාගේ අභාවයෙන් එතරම්ම චිත්ත පීඩාවක් Tamanට ජනිත කරනවා ඇයිද ඒ භෞතික දේ එහෙම නැත්නම් ඒ බාහිර දේ මුල් කොටගෙන ඇති වුණු සතුට සදාකාලික නැති නිසා මේ විදිහට ගේ දොර ඉඩකඩම් යාන වාහන ධන ධාන්‍ය තනතුරු කීර්ති ප්‍රශංසා මේ යම්තාක් දේවල් නිසා අපි සතුටක් ලබනවා නම් මානසික සොම්නසක් ලබනවා නම් ඒවා සදාකාලික නෑ වහා වෙනස් වෙනවා දුකක් බවට චිත්ත පීඩාවක් බවට මානසික දුම්නසක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන් ඕනෑම මොහොතක ඒ නිසා සාමිස සතුට සංකිලේසං ඒ කෙලසෙන ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේ මේ සාමිස සතුට වට්ටගාමි සුඛං එය මේ සංසාර පැවැත්ම තුල ඇතිවෙන්නා වූ තෘප්තිමත් බවක් විනා එය නිර්වාණගාමිනී මාර්ගයට සහදායක ඍජු විදිහට සහදායක වෙන්නේ නැහැ. වක්‍රව යම් ප්‍රමාණයකින් ඒ අපට ලෝකයේ සෑම සංස්කාර ධර්මයක්ම නිර්වාණගාමිනී මාර්ගයට සහාය කරගන්නට පුළුවන්. අකුසලය වුණත් ඒ අකුසලය ජනිත වුණු මොහොතේ අකුසලයක් කියලා සිහිනුවණින් දකින්නට පුළුවන් නම් ඒ අකුසලයේ ජනිත වීමේ හේතු ප්‍රත්‍ය හඳුනා ගන්නට පුළුවන් නම් ඒ අපේ ප්‍රඥාව දියුණු කරගන්නට නැවත අකුසල් මතු නොවෙන්නට උපකාරයක් වෙනවා. ඒ නිසා ලෝකේ කිසිදු සංස්කාර ධර්මයක් නිවනට යොදා ගන්නට බැරිකමක් නැහැ. ඒ හැම දෙයකින්ම ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. නමුත් ඍජුව අපි නිවන් මඟට යොමු කරන නිවන් මගෙහි ඉදිරියට ගෙන යන කැඳවාගෙන යන සාධකයක් නොවේ සාමිස සෝය කියලා කියන්නේ එය සංසාරය තුල ඉන්ද්‍රියන් පිනවමින් ලබන්නා වූ ලෞකික සුඛයක් ලෞකික සෝමනස්යක් පමණයි ඊළඟට දෙවැනි සෝය තමයි निराமிස සෝය ඒ निराமிස සෝය තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන නික්ලේශී වූ සුවය. ඒ නිර්ාමස සුවය තථාගතයන් වහන්සේ හඳුන්වන්නේ නික්කිලේසක්. එය කෙලෙස් වලින් කිලිති වෙලා නැහැ. ඒ වගේම අර නැවත නැවත එය දුකක් දුම්නසක් බවට පරිවර්තනය වෙන්නේත් නැහැ. ඊට වඩා වෙනස් ස්වરૂපයක් එහි පවතින. කුමක් නිසාද? එය ක්ලේශයන්ගෙන් හටගන්නා වූ ධර්මයක් නොවන නිසා. එනිසාම ඒ නිකලස් බවින් හටගන්නා වූ සොම්නස ඒ निराமிස සුවය ඒ निराமிස සතුට ඒ තනත්තාට නිර්වාණගාමිනී මාර්ගයට යොමු වෙන්නට සහ ඒ නිවන් මඟෙහි ඉදිරියට යන්නට ශක්තියක් වෙනවා බලයක් වෙනවා අන්නේ निराமிස සුවය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුප්පන්නා චේව කුසලා ධම්මා uppajjanti uppannā ca akusala dhamma parihayanti මේ කියන निराமிස සතුට යම් කිසි කෙනෙකුට මතු කර ගන්නට පුළුවන් නම් පවත්වා ගන්නට පුළුවන් නම් ඒ තනත්තාට ඒ निराமிස සතුට නූපන් කුසල් උපදවන්නට හේතු වෙනවා උපන්නා වූ අකුසල් දුරු කරන්නට හේතු වෙනවා කලාතුරකින් අපට අර සාමිස සතුට වුණත් කුසලයට සහාය වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට තමන් සතුටින් ඉන්නකොට බලාපොරොත්තු වෙච්ච විදිහට දේවල් ලැබුණහම ඒ සන්තුෂ්ටිය නිසා මේ තනත්තාට අනිත් අයට යමක් දෙන්නට සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. අනිත් අයටත් උදව් කරන්න ඕන කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේ ලැබිච්ච ධනයෙන් පින්කමක් කරන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඒ තනත්තා අපේක්ෂා කරන විදිහට ධනය සම්පත් නොලැබෙනකොට පින්කම් කිරීම ගැනත් කලකිරෙන්නට පුළුවන් පිනට සිත යොමු නොවෙන්නට පුළුවන් අනිත් අයට දීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මේ විදිහට සාමිස සතුට වුණත් ඒ කියන්නේ දේවල් ලැබීම නිසා අත්පත් කර ගැනීම නිසා ඇතිවෙන සතුට වුණත් ඇතැම් විට සුළු පරිමාණයෙන් ඒවා කුසල් උපදවන්නට හේතු වෙන්න පුළුවන් ඒ සතුට නැති වෙච්ච අවස්ථාවේ අපට කුසලයට යොමු නොවෙන්නා වූ තැනැත්තා සාමිස සතුට ඉපදුණු අවස්ථාව වුණත් ඇතැම් විට කුසලයකට යොමු වෙන්නට පුළුවන්. ඒක නිශ්චිත කාරණයක් නෙමෙයි. මොකද ඒ Taman කැමති සම්පත් ලැබුණාම ඒවා උපාදාන කරගෙන තව තවත් ඒ තැනැත්තා අකුසලයට බර වෙන්නටත් පුළුවන්. තෘෂ්ණාවම වැඩි කරගන්නත් පුළුවන්. මසුරුකම වැඩි කරගන්නත් පුළුවන්. සසරේ සිත යම් ප්‍රමාණයකට හුරු කරලා තියෙනවා නම් ධර්මය අසුරු කරලා තියෙනවා නම් ධර්මය දන්නවා නම් ඒ තනත්තාට ඒ සාමිස සුවය සාමිස සතුට වුණත් යම් ප්‍රමාණයකට කුසල් ජනිත කරන්නට උපකාරයක් වෙන්නට පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන්ම ස්ථිරවම යම් කිසි කෙනෙකුට නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් පරිහානියටපත් වෙන්න හේවත් දුරු කරන්නට ඍජුවම උපකාර වෙන සතුට තමයි මේ කියන निराமிස සතුට. එතකොට මොකද්ද निराமிස සතුට කියලා කියන්නේ? निराமிස සතුට උපදවා ගන්නේ කොහොමද? ඊට අදාළ හේතු ප්‍රත්‍ය මොනවද කියලා අපි හරියට තේරුම් අරගෙන පුහුණු කළොත් තමයි අපට ජීවිතේ निराமிස සතුට උපදවා ගන්නට නඩත්තු කර ගන්නට පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. නිරාමස සතුට අපි මුලින්ම සිහිපත් කළා නික්කිලේසං ඒ කෙලෙස් වලින් තොරයි ඒ වගේම විවට්ටගාමි සුඛං මේ සංසාර වෘත්තයෙන් නික්මෙන්නට නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන විදිහේ සුවයක් තමයි निराமிස සුවය. ඒ निराமிස සුවය උපදවා ගන්නෙ කොහොමද? ඒකට හේතුප්‍රත්‍ය වෙන්නේ මොනවද? අපිට निराமிස සුවය, निराமிස සතුට උපදවා ගන්නට ප්‍රධාන ක්‍රම තුනක් බුදුවරු දේශනා කරලා තියෙනවා. මොනවද ඒ ක්‍රම තුන? අපේ සිතේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන ඒවා හැකි පමණින් දුරු කිරීම පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි යහපත් ගුණ සද්ධර්ම කුසල ධර්ම බෝධිපාක්ෂික ධර්ම පාරමිතා ධර්ම කියලා හඳුන්වන ඒ යහපත් ගුණාංග හැකි පමණින් අපේ මනසේ අවදි කර ගැනීම දියුණු කර ගැනීම ඒ තමයි දෙවෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය තමයි ලෝක ධර්මතාවයන් නුවණින් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න ටිකෙන් ටික සිත පුහුණු කිරීම මෙන්න මේ වැඩ තුනෙන් තමයි අපට निराமிස සතුට निराமிස සුවය උපදින්නේ. මනසේ මතුවෙනා වූ දුර්ගුණ, අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම, ක්ලේශ ධර්ම ශක්ති ප්‍රමාණයෙන් හඳුනාගෙන සති සම්පජඤ්ඤය උපදවාගෙන අපට ජනිත වෙන අකුසලය දුරු කරන්නට පුළුවන් නම් ඒ තුලින් පුදුමාකාර සුවයක් සතුටක් අපේ මනසට ජනිත වෙනවා. ඒ ජනිත වෙන සුවය, ඒ ජනිත වෙන සතුට හඳුන්වනවා निराமிස සුවයයි, निराமிස සතුටයි කියලා. ඒ අකුසල් දුරු කිරීමට තව දුරටත් උදව් වෙනවා. නූපන් කුසල් උපදවන්නට හේතු වෙනවා, උපන් කුසල් වැඩි දියුණු කරන්නට හේතු වෙනවා. නූපන් අකුසල් යටපත් කරන්නට හේතු වෙනවා, උපන් අකුසලයක් දුරු කරන්නට හේතු වෙනවා. එතකොට ඒ ඇති කරගන්නා වූ සුවය ඒ ඇති කරගන්නා වූ සන්තුෂ්ටිය තුන් ආකාරයකින් වෙන්නට පුළුවන් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් තදංග කියලා කියන්නේ తాවකාලික සතුටක් తాවකාලික සුවයක් එයි ඒ ක්ලේශය ඒ අසත් ධර්මයේ පාප ධර්මයේ අකුසල ධර්මය අපි తాවකාලිකවයි දුරු කරගෙන තියෙන්නේ නැවත මොහොතකය මතුවෙන්නට පුළුවන් වහාම අපි තාම ඒවා හරියට ප්‍රගුණ කරලා නැති නිසා ඒ තනත්තාට එසේ ප්‍රගුණ නොකරපු කෙනෙකුන්ට මතුවෙනා වූ සුවය සතුට निराமிස වුණාට ඒක తాවකාලිකයි නැවත ඒ ක්ලේශය මතුනහම නැවත ඒ සොම්නස සුවේ නැති වෙන්නට පුළුවන් දැන් මේ කියන්නේ අර සාමිස සුවේහි ස්වභාවය තමයි එයම දුකක් බවට පරිවර්තනය වෙනවා එය නැතිවීම නිසා අපට අර තෘෂ්ණාවෙන් ඇලිලා බැඳිලා යම්තාක් සතුටක් ලැබුවද ඒ තරමටම දුකක් දුම්නසක් ජනිත කරනවා සාමිස සෝය. දැන් මෙතන निराமிස සෝය දුකක් බවටපත් වෙන්නේ නැහැ. එය මතු වීමේ හේතු ප්‍රත්‍ය අහෝසි වීම නිසා එය අභව ප්‍රාප්ත වෙන්නට පුළුවන්. එහෙම නැතුව අර යම් මොහොතක අපි කෙලස් දුරු කරා නම් ඒ කෙලස් දුරු කිරීම අපට දුකක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ කෙලෙස් දුරු වෙලා තිබුණේ යම් කලක්ද නැවත කෙලෙස් මතුවෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය මතුවෙනකොට එතෙක් තිබුණු निराமிස සුවය निराமிස සතුට නැති වෙනවා. මොකද කිසි දෙයක් සදාකාලික නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වූ තැන එය නිරුද්ධ වෙනවා. එතකොට తాවකාලිකව ඒ ක්ලේශය දුරු කර ගැනීම නිසා යම් සන්තුෂ්ටියක් ඇති වුණාද ක්ලේශය නැවත මතුවීම නිසා ඒ සන්තුෂ්ටිය අහෝසි වෙනවා අභාවප්‍රාප්ත වෙනවා ඒක තමයි තදංග වශයෙන් ලබන සතුට සුවය निराமிස සතුට निराமிස සුවය ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි විස්කම්බන විස්කම්බන කියලා කියන්නේ දීර්ඝකාලීනව අපට ඕන නම් ඒ निराமிස සුවය निराமிස සතුට පවත්වා ගන්න පුළුවන් ඒ කොහොමද අර නැවත නැවත මතුවෙන ක්ලේශ ධර්මයන් මතුවෙන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද කියලා තේරුම් අරගෙන ඒ හේතු ප්‍රත්‍ය මතු නොවි යටපත් කරගෙන පවත්වා ගන්නට පුළුවන් නම් ඒ කියන්නේ නීවරණ ධර්ම යට කරගෙන පවතින්නට පුළුවන් නම් දීර්ඝ කාලයක් ඒ තනත්තාට ඒ මනසේ නීවරණ ධර්ම මතු නොවීම නිසා ලොකු සුවයක් සතුටක් දැනෙනවා ඒ දැනෙන සතුට සුවය විස්කම්බන වශයෙන් දීර්ඝ කාලයක් Tamanට අත්විඳින්නට පුළුවන්. ඒත් ඒක සදාකාලික නෑ මොකද ක්ලේශ මූලයන් තවම මනසේ පවතින නිසා යම් මොහතක මාර්ගඥාණයෙන් ක්ලේශයන් මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් නම් ඒ කෙලෙස් ධර්ම ਸਰව සම්පූර්ණයෙන් අහෝසි කිරීම නිසා නැවත ඒ චිත්තසංතානයේ කෙලෙස් මතු නොවන නිසා ඒ निराமிස සතුටේ निराමිස සුවය සදාකාලික වෙනවා. එතකොට තදංග විස්කම්බන සමුච්ඡේද. එහෙම නැත්නම් తాවකාලික, දීර්ඝකාලීන සහ සදාකාලික කියලා මේ निराමිස සුවය අපිට තුන් ආකාරයකින් පවත්වා ගන්නට පුළුවන්. తాවකාලික කියලා කිව්වේ නැවත ක්ලේශයන් මතුවෙන තෙක් ඒ ක්ලේශයන් දුරු කර ගැනීම නිසා පවතිනා වූ මානසික සන්තුෂ්ටිය. ඒක තමයි තදංග වශයෙන් ලබන නිර්ාමස සතුට. විස්කම්බන වශයෙන් ලබන සතුට කියලා කිව්වේ දීර්ඝ කාලයක් නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම යටපත් කරගෙන චිත්ත ඒකාග්‍රතාවය පවත්වා ගන්න පුළුවන් නම් කුසල් අරමුණු වල සිත පවත්වා ගන්නට පුළුවන් නම් එපමණ කාලයක් අපිට නිර්ාමස සතුටක් නිර්ාමස සුවයක් ලැබෙනවා. ඒ වගේම මාර්ගඥාණයෙන් නැවත නොහට ගන්නා ආකාරයෙන් මේ ක්ලේශය ප්‍රහාණය කරන්න පුළුවන් නම් ඒ තනත්තාට සදාකාලික වූ ඒ කියන්නේ වෙනස් නොවන නැවත බාධා වෙන්නට කරුණක් පැමිණෙන්නේ නැහැ. බාධා වෙන්නට කරුණක් නොපැමිණෙන නිසා ඒ තනත්තාගේ සන්තුෂ්ටියේ නිර්ාමිස සුවය සදාකාලික වෙනවා. ඒ නිවීම සුවය. මේ විදිහට පළවෙනි ක්‍රමය තමයි දුර්ගුණ කෙලස් ධර්ම පාප ධර්ම අසත් ධර්ම සිතේ මතුවෙන ස්වභාවය හඳුනාගෙන ඒවා දුරු කිරීමේදී අපට ලැබෙන සතුට නිරාමස සතුටයි ඒ නිරාමස සතුට ලබන එක් ක්‍රමයක් දෙවන ක්‍රමය තමයි මනසේ මතු කරගත යුතු යහගුණ මතු කර ගැනීම කුසලය සද්ධර්මය ඒ වගේම බෝධිපාක්ෂික ධර්මය පාරමිතා ධර්මය ආදී වශයෙන් හඳුන්වන කවර හෝ යහපත් මානසික ගුණයක් අපේ සිතේ අවදි කරගන්නට පුළුවන් නම් ඒ අවදි වීම නිසා පුදුමාකාර කායික මානසික සුවයක් සොම්නසක් අපේ මනසට දැනෙනවා. අන්නේ දැනෙන්නා වූ සොම්නස සුවය තමයි දෙවන අවස්ථාව. ඒ කියන්නේ निराமிස සුවය, निराமிස සතුට ලබන දෙවන ක්‍රමය. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ මනසේ යම් මොහොතක සද්ධාව උපදවා ගන්නට පුළුවන් නම් අපිට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම අபிසන්තක දෙයක් අපට තෘෂ්ණාව දුරු කරලා පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ තුලින් ලොකු සන්තුෂ්ටියක් ලැබෙනවා. නැවත නැවතේ තමන්ගේ ගුණය ආවර්ජනා කරන්නට පුළුවන් නම් සිහි කරන්නට පුළුවන් නම් ඒකේ වටිනාකම දකින්නට පුළුවන් නම් තව දුරටත් ඒ නිර්ාමස සතුට අපිට වැඩි දියුණු කරගන්නට පුළුවන්. අර පළවෙනි ක්‍රමයත් ඒ වගේ. මනසේ මතුවෙන අකුසලයක්, පාපයක්, අසත් ධර්මයක් අපි උදාහරණයක් හැටියට ගත්තොත් සිතේ මතුණු द्वේෂය අපට පීඩා කරනවා. ඒ द्वේෂය අපට දුරු කරගන්නට පුළුවන් නම් ලොකු සැහැල්ලුවක්, සතුටක්, සුවයක් දැනෙනවා. ඒක නඩත්තු කරගන්නට පුළුවන් නම් ඒ සුවේ සතුට නඩත්තු කරගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ වගේ තමයි යම්කිසි යහ ගුණයක් සද්ධාව, වීරය, අදිෂ්ඨානය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, උපේක්ෂාව මේ ආදී කවර හෝ ගුණයක් අපට මනසේ අවදි කරගන්නට පුළුවන් නම් ඒ සඳහා අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒ තුලින් ජනිත වෙන්නා වූ සුවය සතුට निराமிස සතුටක් निराமிස සුවයක් ඒ යම්තාක් අපිට නඩත්තු කරගන්නට පවත්වා ගන්නට පුළුවන් නම් එය දීර්ඝ කාලීනව පවත්වා ගන්නට පුළුවන් අපේ මනස තුල අපට ඒ කියන ಗುಣධර්ම යම් යම් කාලයක් අපේ සිතේ මතු කරගෙන පවත්වා ගන්නට පුළුවන් නම් ඒ ඒ තරම් සතුට සුවේ දැන. දැන් පින්නතුනේ මෙතන අපි තේරුම් ගන්නට ඕන අර කෙලෙස් දුරු කිරීම වගේ සදාකාලික කාරණයක් නෙමෙයි මේ ಗುಣ මතු කර ගැනීම කියන එක. ඒ කියන්නේ අපේ මනසේ සද්ධාව තියෙන්න පුළුවන්. හැබැයි සද්ධාව මතු වෙනකොට තමයි අපිට සුවේ සතුට මතුවෙන්නේ. ප්‍රඥාව තියෙන්න පුළුවන් ඒ ප්‍රඥාව මතුනේ නැත්තම් අපි අඥාන විදිහට වැඩ කරන්න පුළුවන් සද්ධාව තිබුණා වුණාට ඒ සද්ධාව මතු කරගත්තේ නැත්තම් අපි අශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න පුළුවන් වීරිය තිබුණා වුණාට වීරිය මතු කරගත්තේ නැත්තම් අපි උදාසීනව කුසීතව කටයුතු කරන්නට පුළුවන් උපේක්ෂාව තිබුණා වුණාට ඒක මතු කරගත්තේ නැත්තම් අපි වික්ෂිප්තව කටයුතු කරන්නට පුළුවන්. ඒ නිසා මේ ගුණවල ස්වභාවය තමයි ඒකට අදාළ හේතු ප්‍රත්‍යයන් තේරුම් අරගෙන ඒක මතු කරගන්නට නඩත්තු කරගන්නට දක්ෂ වුණොත් තමයි ඒ ඒ ප්‍රමාණයට ඒ තනත්තාගේ මානසික සන්තුෂ්ටිය පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අරහත්ත්වයටපත් වුණු රහතන් වහන්සේලා පවා උන්වහන්සේලාට අර පළමු සුවය තියෙනවා. ඒ කියන්නේ නිකෙලස් බවින් ඇතිවෙනා වූ සුවය තියෙනවා. නමුත් කලින් කලට මේ කියන දෙවන අවස්ථාවත් ඒ කියන්නේ ಗುಣ මතු කර ගැනීමෙන් ලබන්නා වූ निराமிස සුවය ලබන්නට ඕන නිසා තමයි උන්වහන්සේලා කලින් කල විටින් විට ධාන සමාපatti වලට සමවදින්නේ. ඒ ධානයට සමවැදුනහම කුසල චිත්ත ඒකාග්‍රතාවය බොහෝ කාලයක් බොහෝ වේලාවක් පවත්වා ගන්න. ඒතකොට සාමාන්‍ය ජීවිතයේ හැසිරෙනකොට ඒ කුසල චිත්ත ඒකාග්‍රතාවේ ඒ මට්ටමින් අඛණ්ඩව පවත්වා ගන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. එනිසා කලින් කලට රහතන් වහන්සේ පවා ඒ ධාන සමාපත්තිය ආදියට සමවදෙමින් මෛත්‍රී ධානයට කරුණා ධානයට එහෙමත් නැත්නම් වෙනත් ධානයකට සමවදෙමින් ඒ निराமிස සුවේ ලබන්නට අවස්ථාව සලස්වා ගන්න. ඒ තමයි දෙවැනි ක්‍රමය. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ලෝක ධර්ම තේරුම් ගනිමින් ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. ඒ කියන්නේ දේවල් අනිත්‍යයි කියන බව අපි දන්නවා. අනිත්‍යයි කියන බව දැනගත්තා වුණාට යමක් අපි කැමති දෙයක් කැඩුනහම බිඳුනහම අහිමි වුනහම අපට චිත්ත පීඩාවක් ඇති වෙනවා. පුද්ගලයෝ මරණයටපත් වෙනවා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා අපි දන්නවා දැනගෙන තිබුණා වුණාට අපි ප්‍රියශීලී කෙනෙක් අභාව પ્રાપ્ત වුනහම අපට සිත් තැවුලක් ඇති වෙනවා. ඇයිද අනිත්‍යයි කියන ලෝක ධර්මතාවය අපි දැනගෙන තිබුණාට තේරුම් අරගෙන තිබුණාට ඒකට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරලා නැති නිසා ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ මේ කවර ධර්මයක් වුණත් අපි දැනගත්තු පමණට තේරුම්ගත්තු පමණට ඒන් යහපතක් වෙන්නේ නැහැ ඒක අපේ මනසේ මතු කරගන්න අවදි කරගන්න පුහුණු කළ පමණටයි අපට ඒ සහනය සුවය ලබන්නට පුළුවන් වෙන්නේ එනිසා යමක් අනිත්‍යයි කියලා දැනගත්තු පමණට තේරුම් ගත්තු පමණට निराமிස සුවය ඇති වෙන්නේ නැහැ. ඒ ධර්මයන් අනිත්‍යතාවයටපත් වෙන මොහොතේදී ඒවා අනිත්‍යයි කියලා අපට ප්‍රායෝගිකව දැනෙනකොට, පෙනෙනකොට, ස්පර්ශ වෙනකොට එතනදී සිත් ඇති කර නොගෙන ඒ ධර්මතාවයක් කියන බව වටහාගෙන එයට ඔරොත්තු දෙන මට්ටමට මනස පවත්වන්නට පුහුණු කරන්නට ඕන. ඒක තමයි සැබෑ ප්‍රඥාව කියන්නේ. මේ වෙනත් වචන වලින් අපි පැහැදිලි කරන්නේ සිත තුල ප්‍රඥාව අවදි කර ගැනීම. ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ ඒ පිළිබඳව බුද්ධිමත්ව හිතන්නට පුළුවන් ගතිය නෙමෙයි. සුතමේ ඥානය, චින්තාමේ ඥානය දෙකෙන් යම් ප්‍රමාණයකට මේ ප්‍රඥාව අවදි වුණාට ඒක තහවුරු වෙන්නේ භාවනාමය ඥාණයෙන්. ඒ කියන්නේ එහි සිහිනුවණින් යුක්තව සිත පවත්වන්නට ප්‍රගුණ කිරීමෙන් අන්න ඒ නිසයි අපි සිහිපත් කළේ ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම කියලා කිව්වේ නිකන් දැනුවත් වීම මාත්‍රේ පමණක් ප්‍රඥාව නොවන නිසා. එතකොට අනිත්‍ය බව දන්නවා අනිත්‍ය බව තේරුම් ගන්නවා ඒ අනිත්‍යතාවය අපට ස්පර්ශ වෙද්දී දේවල් අහිමි වෙද්දී කැඩෙද්දී බිඳෙද්දී නැති වෙද්දී මරණයටපත් වෙද්දී ඒක ධර්මතාවයක් කියන බව සිහි කරගෙන එයට සමව සිත පවත්වන්නට පුහුණු වීම තුළින් අපට පුදුමාකාර නිරාමිස සතුටක් සුවයක් දැනෙනවා සියලු සංස්කාරයන් දුක් බව දුකයි කියලා කියන්නේ පීඩාව අමාරුව කැක්කම කියන එක පමණක් නෙවෙයි බුදුදහමේ දුක්ඛ කියලා කියන්නේ ගැඹුරු අර්ථයකින් කුමක්ද දුක්ඛ කියන්නේ? ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් මේ සංස්කාර ධර්මයන් පෙළෙන නිසා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීම දුක්ඛ ලක්ෂණය. ඒවා බිඳී යාම දුක්ඛ ලක්ෂණය. මේ කියන ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළීම, දැවීම දුක්ඛ ලක්ෂණය. එතකොට මේ කියන සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ලක්ෂණ යම් තැනක ප්‍රකට වෙනවද එය දුක්ඛ ධර්මයක්. එය નિසරු ධර්මයක් කියන බව තේරුම් අරගෙන එය ලෝක ස්වභාවයයි කියලා හරියට වටහාගෙන එයට ඔරොත්තු දෙන්නට සිත ප්‍රගුණ කරන්නට පුළුවන් ඒ තුලින් දැනෙන කායික මානසික සුවය සතුට निराமிස සුවයක් निराமிස සතුටක් ඊළඟට සියලුම සංස්කාර ධර්මයන් අනාත්මයි අනාත්මයි කියන්නේ ආත්ම වශයෙන් ගත යුතු නিত্য වූ පදාර්ථයක් නැහැ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන සියල්ල නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුනහම ඇති වුණු දේ නැති වුනහම ආයෙහි කිසිවක් නැහැ. නැවත හේතු ප්‍රත්‍යයෙන් යමක් හට ගන්නට පුළුවන්. හටගත් දේ බිඳී යනවා. එසේ නොබිඳී නিত্যව සදාකාලිකව භවෙන් භවයට යන්නට පුළුවන් ආත්මයක් හෝ සත්වයක් පුද්ගලයෙක් මම කියලා කෙනෙක් මෙහි ඇත්තේ නැහැ. මෙහි ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒ නිසා මමය කියලා මට ඕන විදිහටයි කියලා Taman සතු පංචස්කන්ධය Tamanට හසුරවන්නටත් බෑ. අන්‍ය වූ පංචස්කන්ධයක් හසුරවන්නට පහසු වෙන්නේ නැහැ. ඒ ඒ තන අදාළ හේතු ප්‍රත්‍යයන් ගොඩනගන ආකාරයටයි දේවල් ක්‍රියාත්මක වෙන්නේ. මේවා අපි අහලා තිබුණට හිතලා තිබුණට ඒවා තමන්ගේ රුචිකත්වයෙන් පරිබාහිරව සිද්ධ වෙනකොට තමන්ට ඕන විදිහට සිදු නොවනකොට අපට දුක සන්තාපේ ඇති වෙන්නේ සතුට නැති වෙන්නේ කුමක් නිසාද අනාත්මයි කියලා දැනගෙන තිබුණට අනාත්ම ස්වභාවයට ඔරොත්තු දෙන්නට සති සම්පජාඤ්ඤය පුහුණු කරගෙන නැති නිසා ඒ නිසා निराமிස සතුට උපදවා ගන්නා තුන්වෙනි ක්‍රමය තමයි ලෝක ධර්ම තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම එහෙමනම් निराමිස සතුටයි කියලා කියන්නේ නිකලස් බව තුලින් හටගන්නා වූ සන්තුෂ්ටියක් ඒ නිකලස් බව තුළින් හටගන්නා වූ සන්තුෂ්ටිය ඍජුවම අපි නිර්වාණ මාර්ගයට යොමු කරනවා. නූපන් කුසල් උපදවනවා, උපන් කුසල් වැඩි දියුණු කරනවා, නූපන් අකුසල් යටපත් කරනවා, උපන් අකුසල් ප්‍රහාණය කරනවා. ඒ නිර්ාමස සතුට. ඒ නිර්ාමස සතුට උපදවා ගන්නට අපට ක්‍රම තුනක් තියෙනවා. දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම යහගුණ හඳුනාගෙන අවදි කර ගැනීම ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම ඒ කරුණු નિවරදිව තේරුම් අරගෙන අපිට తాවකාලිකව ඒ කරුණු මතු කරගන්නට පුළුවන් නම් తాවකාලිකව අපට निराமிස සතුටක් ඇති වෙනවා. දිගු කලක් අපට ඒවා පවත්වා ගන්නට පුළුවන් නම් දීර්ඝ කාලීනව අපට निराமிස සුවය භුක්ති විඳින්නට පුළුවන්. මාර්ග ඵල අවබෝධයෙන් ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා ගුණ ධර්මයන් ශක්තිමත් කරගෙන ලෝක ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් නම් ඒ निराமிස සතුට, निराමිස සුවය සදාකාලික තත්වයට පමුණවන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට ලෝකයේහි සතුට දෙආකාරයි සාමිස සතුට සහ निराමිස සතුට වශයෙන් සාමිස සතුට තෘෂ්ණාව ඇතුළු කෙලෙස් වලින් කිලිටිවයි පවතින්නේ ප්‍රධාන වශයෙන් තෘෂ්ණා මූලිකවයි පවතින්නේ නොලැබූ සම්පත් ලබන්නට ලැබූ දේ පවත්වා ගන්නට ඉන්ද්‍රිය පිනවන්නට තියෙන රුචිකත්වය තුළින් ඒ සාමිස සතුට උපදිනවා. නමුත් ඒ කෙලෙස් ධර්ම වලින් කිලිටිව පවතින නිසා ඒන් මානසික කම්පනයක් පමණක් නොවේ කායික කම්පනයකුත් ඇති කරනවා. ඒ වගේම ඒ සාමිස සතුට බාහිර දේවල් මත රඳා පවතින නිසා ඒ බාහිර ලෝකයේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන අනිත්‍ය ස්වභාවයට පත්වෙන නිසා හැම විටම සාමිස සතුට අහෝසි වෙනවා දුකක් බවට පරිවර්තනය වෙනවා චිත්ත පීඩා ඇති කරන්නට හේතු වෙනවා නමුත් निराமிස සතුට එසේ නොවේ එය නික්ලේශී බවින් ජනිත වෙන්නා වූ මානසික ගුණය එය නිවනට උපකාර වෙනවා එය කුසල් මතු කරන්නට අකුසල් දුරු කරන්නට හේතු වෙනවා එය ගොඩනගන ක්‍රම තුනක් තියෙනවා දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම සහ ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම.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 දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ දෙආකාරයෙන් සිදු කරගත් කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයා চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දන්න පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට යෙදුණු ස්ටැන්ලි ලයනල් සේනාරත්න මහතා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ සිදු කරගත් සියලු කුසල් ලබාප හැම දිනාටම මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි